අන්න එහෙම මතයක් තව එන්න පුළුවන් මේ සතිය ඨානා ඨාන කුසලේ නැත්තම්. ඒක තරුවචන් වහන්සේ ඔය සූත්‍ර වල ගෙනලා පෙන්නනවා අපේ මේ තියෙන කාම ආසාවල් කාම ලෝකයේ දුරුවන් කිරීම සඳහා හොඳටම නියම් කල්පනා කරලා එහෙම නැත්තම් ඨානා ඨාන කුසලේ තමයි ඒගොල්ලෝ ටික කාලයක් ගිහිගෙන් අතහැරලා ඉන්නවා. එහෙම නැත්තම් පූර්ණ කාලිනෝ ගිහිගෙ අතහැරනෝ දුඹුරු පාට ඇඳගෙන ඉන්න කට්ටිය ඉන්නේ. ඒකට තමයි. ඒක ලේසි නෑ. බොය සුදු ඇඳගත්ත කට්ටිය හූල්ලා හූල්ලා ඉන්නවා. ඒගොල්ලෝ දාහනේ දෙන්න කැමැති, කන්න කැමැති නැහැ. මේ දවස් ටිකේ නම් කවුරුහට දෙන්න දෙයක් කාලා ඉන්නව ඇති. නැත්නම් දන් දෙන්න පුදුම ආසාවක් තියෙන. අපි දන දෙයක් දෙන දෙයක් දානයක් කාලා භාවනා කරපන්. ආපෝ. අපි දන් දෙන පොලිමේ ඉන්නම්, දන් කන පොලිමේ ඉන්න කැමති නැහැ කිය. ඒ තර මේ මේ මේ හරල දේවත් තේරෙන්නේ නැහැ මේ ගිහියා කියන තතාට. පෘතජ්ජනය කියන තතාට ඒ ටිකවත් තේරෙන්නේ නැහැ. ඉතින් දාන සංවිධාන පිටවගෙන දන් දීති කටයුතු කරනවා. ඉතින් කොහොම හරි ගීගේ අතහැරියා නම් එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරා නම් ඒ කෙනාට බුදුජානක සඳහන් කරලා තියෙනවා එයා කරන්නේ කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කිරීම. අබිනිෂ්කරපු හැම කෙනෙක්ම ඉන්නේ කාම සංඥාවේ. ඒගොල්ලෝ කාමයේ කියලා කාමිත්‍යාචාරය එහෙම නැත්නම් සතුම් මෙරීම හොරකම් කිරීම කාමිත්‍යාචාරය බොරු කියලා මේ අර්ථයට නෑ. ඒගොල්ල ඉන්නේ කාමය මිත්‍යාචාර වෙනකොට කාම ඡන්දේ කියන හිතේ පැන නගින කාමේ. ඊට පස්සේ සත්තු මරණ තරම් ද්වේෂයක් නෑ. හැබැයි ද්වේෂය ව්‍යාපාදයේ වශයෙන් ඒගොල්ලන්ගේ හිතේ තියෙනවා. භාවනා කරනකොට නිතරම නිදිමත එන ගතිය දකින්න මේගොල්ලෝ දිහා බලනකොට මට නිදිමත එනවා. අන්න ඒව ගතියක් තියෙනවා. අපි මයිකල් ජැක්සන් දිහා බැලුවා නම් සාෂා දිහා බැලුවා නම් අම්මා වැඩ දාගෙන ඌ රන් ද වර්ල් ගර්ල් කියන නඩනකොට කවදාවත් නිින්දන්නේ නැහැ කන් දෙක උඩ <laughs> හැබැයි මේ කවුරු හරි බණක් කියාගෙන ඉන්නකොට බුදියනවද බුදු වෙනවද කියලා හිතන්න අමාරු බණ කියන ආමතුරන්ට වටාත්ෙන් ගහලා තමයි නැගිටවන සිද්ධ වෙන්නේ මොකද ඒ තරම්ම මේ කම්මැලි මේකට අබිනිෂ්ක්‍මණය කරපු කෙනාට ජීවිතේ හරි තනුකයි බොහොම ගණ්ඩම දෙයක් නැහැ. නිකාර වැව් වල තියෙන මැද ගස් කොළ හැලිලා අර මේ මේ අරටෝ විතරක් ඉතුරුලා ඒ වගේ තමයි බුදුහාමුදුරු පෙන්වන්නේ පැවිද්දාව. දිර්ලගේ වර්ණ ගහක් වගේ තියෙනවා දැක්කට මොනවත් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව යාගර කාමේ නැහැ. හැබැයි යාගතුල කාම කාම ඡන්දයෙන් පංච නීවරණ කවදාකවත් නැති විදිහට නැගලාවිලා තියෙනවා. එනවමයි. ඉතින් යාට වෙලා තියෙන ගිහි ගිය අතර ලැබිලා මල මගුලයි කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ එහෙම නැත්නම් මිටි දීලා ඉඟුරු ගත්තා වගේ හිත තියන්නම දෙන්නේ අරමුණක කාමච්ඡන්දේ. ව්‍යාපාදේ. තීන මිද්දේ. එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච අතීත අනාගත වශයෙන් දඟලන නැත්නම් සැකේ මේකම දන්නේ අප්පා හොඳම භාවනා ක්‍රමය අනිත් එක මේ බුද්ධෝත්පාද කාලය නම් කමන්නේ දැන් ඉතින් අවුරුදු 2500ක් ගිහලා මේක පිලුණු වෙලත් ඇති ඔయిత වැඩි නාටක අප්පා මත්‍ය බුදු ආමරු ගැන හිතන එක ඉන්දියාවට ගිහලා භාවනා කරන හොඳයි කියලා අර කෙරුවට සැකෙන් ඉන්නේ. ගෙදරතොලේ හිටියනම් අනම්මනම් මොකුත් නෑ වීතික්කම මට්ටමෙම කරනවා. දැන් කරන්නේ වීතික්කම නෙමෙයි පරිඋත්ථාන මට්ටම. ඒක ලොකු ලාභයක්. හැබැයි ඉතින් යෝගාවචර ඒක තානාටාන කුසලයේ වශයෙන් ඒක අගය කරන්න දන්නේ මෙහිදී හිතේ පැන නගින එක විතරනේ එන්නේ. එළිය එළියට යන්නේ නැහනේ. වීතික්‍රමණය වෙන්නේ නැහනේ. එළියට ගියා නම් තව එක්කෙනෙක් දැනගන්නවනේ මේ කාමිත්‍යාචාරය කරනකොට හොරකමක් කරනකොට සත්තු ඝාතනයක් කරනකොට බොරුවක් කේලමක් කිස්සෝචන පරිසෝචනය ඒක ආචාර ධර්මයක් තියෙනවා එතන. දැන් මේ පරිඋත් ทาน කුල කෙලෙසේ ඇතුළත එනවා. කාටවත් පෙන්න නැතුව සුදු රෙද්දක් ඇඳගෙන සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්න පුළුවන්. හැබැයි ඇතුලේ තියෙන්නේ යකාමක් තමයි. මේ වුණත් බුදුරජාණන්සේ කියනවා අභිනිෂ්ක්‍මණේ වටිනවා දැන් තියෙන්නේ කාම සංඥාව මේ කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න නම් මේ කාම සංඥාව අර කැයි ගෑණි දිලා ගත්ත හොටු ගෑණිනේ දැන් මේක ප්‍රතිස්ථාපනය කරන්න රූපයක් අල්ලන්න කියන මොකද්ද රූපේ කියන්නේ ආස්වාස ප්‍රසවාස රූපේ වම දකුණ බත් කනකොට දැනෙන රස මිහිර නානකොට දැනෙන දේ ආනේ රූපේ අල්ලගත්ත නම් ඒ රූපයක හිත තිබ්බ ආස්වාස් ප්‍රසවාසයේ හිත තිබ්බ සතිය පිහිටු එකම චිත්තක්ෂණයකවත් කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ. ඒ වෙනුවට මගේ හිතේ තියෙන අසවල් රූපේ කියලා හරියට විෂයාභිමුඛ වෙනවා. ඒක තමයි අපි කමඨාන් සුද්ධ කරනට අහන්නේ කොහොමද හිතේ ප්‍රවෘත්තිය. කතම් භූතස්සමේ රත්ත්‍ින් දිවා වීතිපතන් තීති අබින්නම් පච්ච වෙක්කි තබ්බා. පැවිද්ද හැම වෙලාවෙම තමන් හැරිලා බලන්න ඕනේ මගේ හිත දිවා රාත්‍රී මොන වගේ චිත්ත වීතිද පවතින්නේ කියලා. එහෙම එකක් නැහැ ගිහියන්ට. එහෙම එකක් නැහැ පුත්තජනයාට. ඒක අදාළ නැහැ. ඒක පුද්ගලිකයි රහසිගතයි. මේකේ නෑ. මේක තමයි ප්‍රධාන මාතෘකාව. එතකොට කියන්න පුළුවන් නම් කාට හරි මට මෙච්චරක් අසතිය තියෙනවා. මට මෙච්චරක් සතිය තියෙනවා. මට කරනකොට හුඟක් ලට බාධා වෙන්නේ හිතවිලි. මට හුඟක් බාධා වෙන්නේ සද්ද. නැත්නම් මට හුඟක් බාධා වෙන්නේ වේදනාව කියලා අන්නේ චරිතය කියාගන්න පුළුවන් නම් ඒ රූප ලෝකයේ හැසිරෙන අයගේ හැටි ඒක තමයි. ඒක උනන්දු කරවන්න ඕන. <coughs> ඒකට නිපක ප්‍රඥාව යෝගාවචරය ඇතුළ නැහැ. ඒක ගුරුවරයා කියලා කියලා කියලා මේ රූපෙට හිත දානකොට මොන වගේ දේවල්ද පේන්නේ කියලා ඒ වෙනකොට ඇත්තටම හරි අමාරුයි. ඒ වෙනකොට නිකන් අර වනමුකේ පෑදුවා වගේ තුවාලේ හරි අමාරුයි. දිගට කරගෙන ගියොත් ඔය කොච්චර උද්දමණයකට ආවත් කොච්චර උත්සන්න වුණත් ආස්වාස් ප්‍රසවාසය සංසිඳෙනවා. ඔය එන වේදනත් සංසිඳෙනවා. ඔය තියෙන හිතවිලිත් සංසිඳෙනවා. ඔය හිතන සද්දත් සංසිඳෙනවා. ඒකේ ඒකේ තැම්පත්තිය ටිකට එන. ඒකට ඒක රූපේ රූප සංඥාවක් බවට පත් වෙනවා කියලා කියනවා. සද්ද තියෙන ඕනි තරම් ඕන්නම් හිත දාන්න පුළුවන් නැත්නම් නොදාන පණින්න පුළුවන්. හිතවිලි තියෙන ඕනි තරම් ඕනේ නම් ආනපනට ඉන්න පුළුවන් නැත්නම් හිතවිල්ල ඉන්න පුළුවන්. වේදන හැම වෙලාවෙම ඇඟේ තියෙනවා. කැමති නම් ඒකේ ඉන්න පුළුවන් නැත්නම් ආනපාන හුස්ම නැත්නම් පියවරේ ඉන්න පුළුවන් මෙයාට තේරෙනවා මේ ඔක්කොගෙම මේ ඔක්කොම නිකන් අර දවල්ට පායපු හඳ වගේ. රැයට වගේ දිලිසෙන හඳක් නෙවෙයි. ඒව නිකන් බොඳ වෙලා ගිහිල්ලා. ඒව නිකන් ওই ඉස්සර තරම් ප්‍රධාන නළුව නෙවෙයි දැන් අවශේෂ නළුවන් බවට පත් වෙලා. ඒකට අපි කියනවා රූපය රූප සංඥාවක් බවට පත් වෙනවා. ඉතින් අපි සාමාන්‍ය ජීවිතය කියන්නේ හරි ඩල්. හරීම කම්මැලි. හරිම නීරසයි. මොකද මේ වෙලාවේ තෘෂ්ණාව නෙවෙයි තියෙන්නේ. රාගය නෙවෙයි තියෙන්නේ විරාගේ. එක තැනක ඉඳගෙන ඉන්න බෑ. බලන කෙනා කියන ප්‍රියක් වෙන්නේ නැහැ. පුංචි සද්දයක් ආවත් කේන්ති යනවා. ඉවරයක් කරන්න බැරි විදිහේ නුරුස්නා ගති පහළ වෙනවා. මොකද අර මෙතෙක්කල් පිනෝපු එළිය බල්ලලා පිනෝපු දේවල් වල කිසිම රසවින්දනයක් නැහැ. වර්තමාන මොහොතේ උපදින කෙලෙසකුත් නැහැ. එතකොට මේ කෙනාට නිකන් පිලුණු බතක් කන්නා වගේ එමණත හැමදාම එකම දේ කන්නා වගේ මේ භාවනා කරනකොට විරාගය පහළ වෙනවා. ඉතින් ඒක ලේසි නෑ කෙනෙකුට තේරුම් ගන්න මං ඉස්සර වගේ දේවල් හොය ආරක පිටිපස්සේ මේක පිටිපස්සේ යනවා නෙවෙයි එන දෙයටත් මට තියෙන මන්දෝත්සාහී ගතියක්. එන දෙයටත් මට තියෙන විරාග ගතියක්. වෙන දේටත් මට තියෙන පා වෙන ගතියක් කියලා ඒ ඒ දැකීම ඨානාඨාන කුසලයේ සුවිශේෂී අවස්ථාවක්.